ධර්ම කියන්නේ දහන්නහ පහල වෙනවා. ඒ ධර්මම් පාසෙ තෝමම් පාසෙ. එතෙන් නිමින්ද කරේවයි. මොකද ඉන්නේ? බුද්ධියෙන් දැකේ යුතු ධර්මයේ බුද්ධියෙන් දැකේ යුතු ධර්මයේ සැකනකෝ තේරුම් ගන්න කියන්නේ. ඒ බුද්ධිය අකතරෙන්නේ මේ දැක්කේ. මම බුදු කියනනම් ආන්ති මේකේ බුදුන් කියන ලෝකෙ මුදුන් මේකේ වස්තුදායි. එන්නේ දැකපු සම්පූර්ණ සත්‍යය. සත්‍ය සිද්ධාන්තය. දුන්නේ පිටින්. අපි ඉගෙන පිටින් කියන්නේ මොකද? සත්‍යය කියන්නේ නිසා. ඒ සත්‍ය බව විදක් නිසා. මේ සත්‍ය විද්‍යාමාන කරලා ඉදිරි ඉන්න කේද අපි ආමන්ත්‍රණය කරනවා බුදුන් වහන්සේ කියලා දැන් ඒක පිළිදෙස් බුදුන්ද ලොම් බුදුන්ද තිනපුදු බුදුන්ද දත් බුදුන්ද තව බුදුන්ද මහර බුදුන්ද කියලා ඒකත් අපි යනවා මගේ ශරීරයේ තුන්තේ රට ඉන්න භූතකාය දිටිනේ බුදුන් වහන්සේ මා දිසාවේ මේ කුණු කරත් මම බුදුකාය දිටිනේ මම කියලා බුදුන් වහන්සේ දේශනා කළා මේක දිහා බලලා කොහොමද බුදුන් දන්නේ මේ ධම්මම් පස්සේ මේ ධම්මම් පස්සේ ධර්මයේ දිටින් දකින්න දෙන්නේ එහෙනම් කෙනෙකුට බුදුන් වෙන කියන බුදු පියාණන් වහන්සේ දේශනා කළා. එහෙනම් මොකද අපි ඒකයි බුදුන් කියන්නේ. බුද්ධ ලෝකේ විද්‍යාමාන කරලා දුන්න යම් තැනකින්ද. එහෙනම් මේ නාමත්‍රණයකින් ලෝක සම්මත කරනවා. ගුරුකමනිකා ගුරුවරයා කියනවා. ගුරුවරයා කියන්නේ අර හිතින් ශරීරයේ තියෙන නක්ලේ කායද නෙමෙයි. එදින ජීවිතව විද්‍යාමාන වෙච්ච නිසා අපි ගුරුතුමාගේ ලාඩපත් කරන්නේ. මේ ගුරුවරයා කියලා වදින ආයතන නෙමෙයි. ඒ ගුරු ධර්මයේ නෙමෙයි. එහෙනම් ධර්මයක් විද්‍යාමාන නම් බුද්ධිමත් ධර්මයක් විද්‍යාමාන නම්. ඒක එනම මෙනේ කියලා ලෝකයේ තිබෙන හේතුන් අතර විනාශ කරන්න වෙනස් කරන්නද? මොකද හේතුව? ඒ ධර්මයේ බුද්ධියට ගෝචරව විද්‍යාමාන කියන සත්‍යයක් නිසා. හදගත්ත දෙයක් ඉදන්නාමයට පත් වෙලා වෙනස් වෙනවා කියන එක මේ ලෝකයේ ස්වභාවික සත්‍යය කියන දෙයක් හත් වෙනවා. ඒක මොන නෙවෙයි කියන කාටවත්. එහෙනම් බුද්ධි ගෝචර ධර්මයක් ලෝකෙට පහළ වුණේ කවුරුන් ඉන්නේ? කාමන බුද්ධිය. ඒ උත්තරීතර බුද්ධිය අපි කියන හරවත් බුද්ධිය. තවත් යනවා. බුද්ධ සම්පන්න ඥානෝදී තන්නේ. පරත්‍යාඥාන බුද්ධ විය. ඉතිහාසයේ නා පරිවාසිය බුද්ධ. මේ බුද්ධ කියන ගැඹුරු තැනක් එන්න තෝරා ගන්න ඕනේ. මේ බුදු බුද්ධ කියන යට නේද? මොකද? අයි බුද්ධියට විද්‍යාවේ බුද්ධි දෝතර ධර්මයක් නේ දැනගත්ත හටගත් කියලා ඉතනාකට පත් වෙලා වෙනකනවා කියන්නේ. එහෙනම් බුද්ධ කියන යටක් නෑ ගැඹුරු ධර්ම හටාව කියන යටක් නෑ. ඒ ධර්ම හටාවේ හටගන්නේ මායාකම්පන බව දකින්න. ඒක දැනගත්තට පස්සේ දැන් අවබෝධයක් ලබා ගන්න නම් යම් කිසි බුද්ධියක් තියෙනවා. ඒ අවබෝධයේ ස්වභාවය අනුගුණයෙන් තියෙන විද්‍යාමානිනවා. මොකද යම් ආසාවක අත්හැරීමක් නොයල්මක් විදීමක් අනිත් බාහිර විද්‍යාමානිනවා. ඒක සම්මත වෙන්නේ. නැත්නම් බුදුන් සම්මත වෙන්නේ. අන්න ඒකනේ අපි දකින්න සංගතය. ඉන්දර පිළිබඳ කපුණ බව. සත්‍ය කරා බැලුම් බව. නැත්නම් බුද්ධ බුද්ධ කාණ්ඩයෙන් ධම්මේ කාණ්ඩයෙන් සංඝේ කාණ්ඩයෙන් සීතා කාණ්ඩයෙන් ඒකක්වත් නේද? බුද්ධාපේ කාණ්ඩයෙන් අපරන්තේ කාණ්ඩයෙන් ඒකක්වත් නෑ මොකද? මම කියලා ගන්න දෙයක් නෑ කියලා දැනගත්තට පස්සේ අටගත් දේ ඉගෙනාමකට පත් වෙලා වෙන කෙනාගේ මේ ධර්මතාවයේ පිළිමි. මේ විදිහට මේ මේක කියලා මේ විද්‍යාමානයේ ක්‍රියාත්මක වෙන්නේ. මම කියන්නේ කියලා මගේ කියන්නේ කියලා මේ සෑම දෙයක් අවස්ථාව දීලා ඉක්ම යනවා. එහෙනම් ඒක ඒකයි ඒ ඉතිරේ මාත්‍ර එකක් තමයි කිසිම දෙයක් කිසිම දෙයක් ලෝකේ පහළ වෙලා නැති බව විද්‍යාත්මකව මෙහෙම දහම් පිළිම දැක්කා නම්. මේ පින්තාවේ සංඥාවට මේක ඇදින් කියලා. බුදුරණහාගේ දේශනා කළ මූල වර්ණයේ විද්‍යාත්මකව පින්තාමිය වශයෙන් දේශ වර්ණතාවේ විතරයි. මෙන්න මෙතන සත්‍ය නැහැ. අන්න ඒ තුළ මෙහිපත් වෙනා යම් කිසි යථාබෝධය වෙනවා. මෙන්න මේ தත්ත්වයට යථාබෝධය කවදා නැති කරන්නේ අපි සත්‍යය තුළින් නැති යථාබෝධය නිසා. සත්‍ය අවබෝධය කියන්නේ. මේ සත්‍ය අවබෝධය වෙනස් කරන්න දෙන්නේ. මෙන්න මෙතෙන්ටපත් වෙනවා. මෙන්න මෙතෙන්ටපත් වෙනාම එයා එකක් දකින්න. මොකද්ද? මේ ලෝකේ සියලුම ලෝක සත්‍යෝ බලාපොරොත්තු වෙන කැමැති ලෝකයක් හදන්න. Taman කැමැතිව පවතින ලෝකයක් තමයි මේ ලෝකය නිර්මාණය කරන්න සමාසාංගිකම කටයුතු කරන්නේ. තම උත්සාහය වීර්යය දරන්නේ. වෛද්‍යවරු සත්‍යම් කරමින් දෙවිසිය කරන්න මේ තේරුම් ලබන්නේ කියලා. ලෙඩක් ඇති ලෝකයක් හදාගන්න තමයි කරලා. මේ තාකාරින් දෙවියන් ක්‍රම හොයාගෙන මේ තාකාර රසායනික ක්‍රම දෙක උපයෝගී ඒ කරගෙන වැඩි අත්දැන්න ගන්න ක්‍රම හරියට බලාපොරොත්තු වෙනකොට කාලාගෙන සමිතියේ ඉන්න කෙනෙක් හදාගන්න. අද බලන්න කෙනෙක් හදාගන්න. මේ දීපේ දැනගෙන වැයෙන්නකෝ ඉන්න කෙනෙක් හදාගන්න. එදෙන්නකෝ ඉන්න කෙනෙක් හදාගන්න. මේක තමයි අප්‍රමාණ කාලයක දෙකම දිනුම ලෝක සත්‍ය මෙච්චර කල් මේ ළඟලා තියෙන්නේ. අර කිසිම කෙනෙකුට තමන්ගේ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න බැරිලා තියෙන එහෙම තේරුම් ගන්නේ නැති නිසා. ඒක ඔක්කොම දෙයක් තමයි අද වෙනකොට යම් කෙනෙක් එහෙම කරලා තියෙන නෑ. ඒ විදිහ වැඩ පිළිවෙල විද්‍යාමාන වෙන්න ඉන්න අවස්ථා තියෙනවා. මම මෙච්චර කාලයකට කිසිම සමතකර ලෝකයේ ජරාවට බේතුවාගෙන මරණයට බේතුවාගෙන තිබුණා ඕන නැති අපි ඉන්නවා. ජරාවටවත් නැති ඉන්නවා. ඒකනේ තියෙන්නේ. මම මේක හිතන්නේ නැහැ. මම මොකද අන්නේ හැම දෙයකටම උරුමයක් තියෙනවා ජාති ජරා ව්‍යාධි මරණ කියන සිද්ධාන්තයක් තියෙන තමයි. ඒකින් හදගෙන විපර්යාමයටපත් වෙලා වැඩ කියන කියාවලු සිද්ධ වෙනවා. හදගත්ත යමක් අත් යලාවටපත් වුණා, වැහැරීමටපත් වුණා, මරණයටපත් වුණා. උද්‍යංගම අත්ංගම ආස්වාද ආදීනව නිත්තන කියන අවස්ථා පහකින් ඉන්නවා හදගත්තා. උද්‍යංගම අවස්ථාව මෙන්න කියලා පෙන්වන්න මාත්‍යාපත හිතේ දාන මාත්‍යාපත මෙන්න උද්‍යංගම අවස්ථාව මේකයි කියලා පෙන්වන්න උදාහරණ. ඒ අත්ංගම කියලා වචනේ දෙන්නන්නේ නම් හිතේ වචනේ කියලා අත්ංගම. අත ගැනීම ළඟදී මෙයාගේ ඉන්නේ දෙන්නේ. යමක් හට ගන්නවා. හටගත්ත දේ විද්‍යාමාන නැතිලා එනවා. පැවතුම් තත්ත්වයට ආවා. ඉතින් ඊට පස්සේ ආස්වාද විදිහ. ඊට පස්සේ ආදීනවට වැහැටලා ගියා. ඉස්සරහට තරම් ප්‍රයත්න කියලා ඉවරලා ගියා. මම මුලින්ම හටගන්න සියල්ලම ওই කාරණා පහක් වලින් ක්‍රියාත්මක කරන්න ගියේ යනවා. දහස් ඉදව ගත්තා. කොන්දේලා බැලියා උදිරංග. දහ වැඩුණා. අත්තම් මල්පුණා. කලවරියා. ආස්වාද. වැහැටලා ගියා කනපි ගහලා ගියා. ආදීනව. හැමලලා ගියා මිසක්. මිනිස්සු උපන්න උදියන්නේ. කර්ණ භාවයටපත් වෙන අත්ංගය. අත්ංගම නෙමෙයි අත්ංගය. කර්ණ භාවයට රැකලා යා වුණා. දැන් මේකාකාරී කාම සම්බෝධියන් යෙදුන ආස්වාදය. ඊට පස්සේ එහෙල්ලා ගියා අධිවාස ගන්න ආදීන. මාළුවා නැල්ලා ගියා තරම් විදියක් නැහැ ඒක. ඒක ඉතින්. දැන් මේ ලෝකේ හටගත්ත සියලු සත්ත්ව පුද්ගල දෛවයන් කියන කියන්නේ. ඉදයන්ගම අත්ංගම ආස්වාද ආදීනෝ නිස්සන්න කියන මෙන්න මේ කාරණා දහස් අතරින් ගලාගෙන යන ගඟක් වගේ කියන ගංගාව. ඒක තමයි ජීවිතේ කියන ගඟ. තවත් නැතින ගඟ ඕක. යමක් හටගත්තා නම් ওই අවස්ථාව පහ බලා ඉඳි එකතනක නැවතුණක් නැති. එදිනෙකට ජීවිතපත් වෙනපත් වෙන හැටලෝක වගේ. මෙන්න මේ ධර්මතාවය මේ ලෝක ජීවිතය දැනගත්තා. එහෙනම් අපි කමිටිය පාතිලා කොහොමද? ඉත්තේ පවතින වියක් ලෝකේ නැහැ කියලා දැනගත්තා නම් ඉත්තල් කියලා දැනගන්න. නැහැ අනිත්‍යයි. ඒක කියන්නේ මෙන්න මේ ධර්මතාවය මූල ධර්මතාවය වැටහුණා නම් ඉතින් අටකට දී ඉදන්නාමකට පුළා වෙන කියලා නම් නිමයි මේක ගොඩාවේ කියලා. එහෙනම් මේ ධර්මතාවයේ ඉරිමය නිසා අපි කොච්චර කැමති වුණත් කොච්චර අකමැති වුණත් අපි කැමැත්තක් අකමැත්තක් හොයගන්නන්නේ. එහෙනම් මොකද වෙන්නේ? ආසාව එකක් බලාපොරොත්තු වෙනවා. දහකට ආදීන වගේ වටේවා. දහකට ආදීනියක් නැද්දේ තමයි එක ආස්වාද මාත්‍රයක් ලබා ගන්න. දහගත ආදීනියන් කෙලෙම කර ඇති කෙලෙම කරද ආස්වාද මාත්‍රය බලාපොරොත්තු එහෙනම් මේ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න යනකොට පහළ වුණේ දහගත ආදීන ආදීනිය වගේ යමක් හටගත් කරන්නේ තවත් සූදානම් විද්‍යාමානෝ එන ආස්වාද එකක් ගන්න යන බුද්ධයාට සිද්ධ වෙනවා දහගත ආදීනයට විදුරු ඔහු දැනගෙන ආදීනිය තමා කරා එනවා නමුත් ඒ ධර්මතාවය හැදිලා තියෙන්නේ කොහොමද මේ අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් ගොඩනගාගත්ත මේ ලෝක සත්‍යය මේ පහළ කරපු ලෝකෙට මුල එකම නිසා. මේ මුල් කරගෙන වැඩුණයිද ලෝකේ නිසා. කවදාවත් යහපත් ලෝකයක් කියලා හටගන්න ඉඩක්. අවිද්‍යාව නිරෝධන තෘෂ්ණා නිරෝධන ලෝක නිරෝධයි. ලෝකයක් හටගන්න ඉඩක්. අවිද්‍යාව වලටන අවිද්‍යාපත්‍ය සංකාරාකේන්ද්‍රේ බලංගින ආපු ගමනේ. අවිද්‍යාව තෘෂ්ණාවකින් දෙකේ මූලික වීම. හටගත ප්‍රතිඵලය තමයි ලෝකේ කියන්නේ. විද්‍යාවෙන් ලෝකය පහළ වෙන්නේ. ලෝකය පහළ වෙලා පහළ නැති අවිද්‍යාව. ඇත්ත ඇති ආකාරයෙන් දෙන්නේ නැති නිසා කියයි මනාපයි කියලා අල්ලගත්ත බුලාව. අවිද්‍යාව පුණාදකින් පහළ වෙන ලෝකයක්. ඒක පහළ කරන්නේ හේතු යම් ආකාරයක්ද? ඒක පහළ වෙන්නේ මූලික හේතු අවිද්‍යාව තුනදී ක්‍රියාත්මකදී තිබෙන හේතු ආකාරයයි කියන්නේ. අන්නේ ආකාරයට අනුකූල වන්නව බලයක් දෙන හේතුඵල ධර්මතාවය පසෙන් තමයි ලෝකේ කියන්නේ විද්‍යාව. එන ආත්ම විද්‍යාව නේද ආත්ම විද්‍යාව කියන එක ඉඳලා යම් කිසි බුද්ධිලේ ආත්මාත ගාමී කියනවා යෝග සම්මත වචනයක්. සමාගයේම වාසීට සමාගයේම බලවලා ගැනීමට ලෝකේ පරිසරණ කටයුතු කරන පුදාවේ සියලුම ලෝක සත්‍යයේ මූල පුදාවේ. අපි බරාත්ගාමී තේරේ කරනවා කියලා කියන්න පුළුවන්. හැබැයි එයා ඒ බරාත්ගාමී කියලා ලෝක සම්මතෙන් කියවද. යම් කිසි ලාභයක්, ප්‍රීතියක්, ප්‍රශංසාවක් කියලා අනිවාර්යමයි. ඒ විදිහට දෙහරදී. කොයිම වෙලාවක තමා දැනපු දේවේ ආත්මාර්ථ කාමීත්වයක් මුල් කරගෙන ඒකේ පක්ෂපාතී රෝගයක් නිර්මාණය කර ගැනීම තමයි ඒ කරන්නේ ධර්ම අවබෝධීන අවබෝධී කරින්නේ ධර්මාවෝදී පිටතට පුපජන ලෝකයාට පාර්ථ හේලියක් ගන්නද එයා පාර්ථ හේලියක් කියන ගත්තට ඒකේ තියෙන මොනවා හරි දැනිට එක්තරා පැත්තක් පැවැත්මේ එක්තරා සුවාස්වාදයක් දකින්න දැන් අපිට ඕක මෙහෙම දෙයක්. තම දිනවලට හැටියට දෙන්නේ නේද? දැන් බගබානෝක පරාර්ථ සේවයක් කළා කියනවා. ඒ අවස්ථාවට හරියන බැලුවේ. හොඳයි ඒක ඒ උන්වහන්සේ එදා මහා බෝධිසත්ව අවස්ථාවේ මේ ලෝකේ ප්‍රවත්මක් තුළ තියෙන යම බලාපොරොත්තු වෙන දේ පරාර්ථ සේවය කළේ. ප්‍රවත්මක් තුළ කිසිම දෙයක් සම්බන්ධ නැතිව. මේක මොකද දෙයක්? මොකද හොඳ දෙයක්? අනිත් උදව් කරන එක, උපකාර කරන එක, අනිත් අය සන්තෝෂයෙන් ජීවත් වෙනවා මට බලන්න පුළුවන්. ඒ ගැටගට මට සන්තෝෂ වෙන්නේ නැති. ඒ නිවනින් සන්තෝෂ වෙන්නේ. තවත් නැති. මේ යක්කිසි බවත්මක් වල සමාජයේ දෘෂ්ටියත් අතර මේක හොඳයි. හොඳට ඕකයක් බැරිවා. ඒ උන්වහන්සේ සර්වඥතාඥා යෝග්‍යා බුද්ධත්වයට පත්‍රයට මම මෙච්චර කල් ආවේ අවිද්‍යාව ගමනක් කියලා හිතන උන්වහන්සේ කතා කළා. මෙච්චර කාලයක් අවිද්‍යාවට ප්‍රඥාවට කොටු වෙලා. ඔබ මහන්නේ ඔබලත් නවත් මේ සසර ගමනට හරි බැරුවා. මෙන්න උන්වහන්සේ බෝධිසත්ව අවස්ථාවේ නතර ගමන සත්කාරම නතර කරේ එහෙම නෙමෙයි. ගමන නතර කරලා නැහැ ගමන ආවයි අන්තිමේට. මේ සර්වඥාන ඥානෙට පත්විලා නැහැ ලෝකයා බුද්ධත්වයට පත්විලාට පස්සේ තමයි. අවිද්‍යාවට දුන්නා පිටමරි. එනවා දෙන්නේ අවිද්‍යාවට දුන්නා විධාර පිළිගන්න සතර ගමන කිසිදෙයක් හැදෙන්නේ නැහැ. මේ සතර ගමනේ මාත්‍රයක් හෝ විචාරයක් එන්නේ. අධ්‍යාවක් හෝ ලබන්නේ. ඒ අධ්‍යාව ලැබීමේ හේතුන අවිද්‍යාව දුන්නාවක් පිළිතුරු විද්‍යාමාන උපරිපත්. ඒක ප්‍රතිකාරයක් වශයෙන්. මම බෞද්ධයා බුදුරයන් වහන්සේ එතනින් මෙහාටයි මතුභාවයක් නැහැ. මම බෝධිසත්ව කාලේ ප්‍රගත්ම බලාපොරොත්තු වෙනවා. ලෝකයාට යමක් කරලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ බලාපොරොත්තු තමයි කියලා ගන්නවා. ඒක තමයි ප්‍රිය දේ එක. තමාට ප්‍රිය දේ නිසා තමා ලෝකෙට කටයුතු කරන්න බෑ. යම් ලෝකේ තීරූපං ගාපරූපං ඉද්දේශාපන්නා ඒක උපජ්ජවාන උපජ්ජිතකම එතන තණ්හා තිබුණා. මේකේ ප්‍රිය දෙයක් මధుර දෙයක් ගැන. ප්‍රිය මధుර ස්වභාවයක ශාන්ත ස්වභාවයක් ගන්න ප්‍රණීතියක් ගන්න ඒක ප්‍රියයි මధుරයි කියන එක මෙහෙයක් කළා. ලෝකයට උදව් කරන එක ලෝකයා සම්පූර්ණයෙන් ඉන්නවා දකින්න. තාසිලි ජීවත් වෙනවා දකින්න. හරි කැමති. ඒක කැමැත්ත. ඒ කැමැත්ත එක්තරා දෘෂ්ටියක්. ඒ දෘෂ්ටිය ඉන්න තාක්කල් ඒ දෘෂ්ටියක දැනෙනවා. දෘෂ්ටියකට සමහර ඒවා නිරෝධ නිරෝධී ගැටට තියෙනවා. සමහර ඒවා නිරෝධී ගැටට තියෙනවා. නිරෝධී කියන්නේ නිරෝධී කියන්නේ පිළිගැන දෘෂ්ටියක්. ඒ දෘෂ්ටිය බැඳින්නේ පැවැත්මක් හොඳයි කියන එක. පැවැත්මක් හොඳයි කියනවා. ලෝකනා බුදුනාට පස්සේ කියන්නේ මහ පොළොවේ තරම් මේ තුන් ලෝකෙම. මේ වැලි කැටය තරම් කියලාගෙන මෙන්න මේ වැලි කැටය තරම් දෙයක් අතන හොඳයි කියලා දෙන්නේ. එන එක අතන හොඳයි කියපුවම හරක් ඉඳලා නෑ. යථාභූත ඥානයේ පූර්ණ භාවයට පත් වෙලා හරවත්තා ඥානෙ ලැබුවාට පස්සේ බුදු කියනවා නම් දැකලා දෙත්තර කාල හොඳයි කියන එක වදින හොඳවත් නෙමෙයි. හොඳ වැඩි කියන්නේ. ඒක නිසා ඊට පස්සේ බුදුන් වහන්සේ දේශනා කළ අනුශාසනා කළ ලෝකයක්. හොඳින් හොයන්න එපා මේ වේදේ. ඇතිත් මං කියන්නේ මේක නිදින බලන්න. මේක එකක්වත් නෑ එලිකට තරංගවත් මේක අන්තිම මාත්‍ය තරංගවත් හොඳයි කියන නිගමනය කරන තරංග දුරුන. අන්න හරවත් සාඥානි දැකකට පස්සේ දැක්කේ බලාගෙන ආපු ගමන හොඳිය ඇති කියලා නෑ. දැන් ඊට පස්සේ නැවත වාරයක් මේකේ හැටි කරන්න බලාපොරොත්තු ඉදිරියෙන් නැතිලා දෙන්නේ. මම තව කාලයක් ඉන්න ආය සංස්කාරේ අරගෙන මම නගාගෙන මම ඉන්දියාවේ නිගමනය කළේ නේ. මේ බලාපොරොත්තුවක් තියෙන හැටි ඉස්සෙල්ලා මොකද? නිත්‍ය දෙච්ච විපාක විපාක කියන්නේ හේතුනේ ධර්මයේ අධර්මයක් දිර්ගන ධර්මයේ කටයුතු කරන අධර්මයේ යටපත්ව ධර්මයේ නගා සිටවන්න යට වෙන තුරු අවිනයක් දුක දැන විනයෙන් කටයුතු කරන අවිනය යටපත්ව විනය මත කරන්න යට වෙන තුරු තමයි දිනාතම බලාපොරොත්තු වෙන්න බැරිලා මාර්ගයක් තියෙනවා මොකක් නිකාද? අන්න ඒකම සාමාන්‍ය විද්‍යාකරගත්තා ලෝකේ ගලත්තකල බලක් නෙමෙයි කියන්නේ. මේ ධර්මයයි විනයයි කියන මේ ලෝකේ සතර ගමන ඊතර කිලිමකට බලක් දීන්න ලෝකේ. මේ අතරින් පිටක නොයල්මට මිදීමට බලක් නිකා. අල්ලගැනීමේ ප්‍රයත්නයේ සුන්දරියගේ වචන වෙනමක් නෙමෙයි. මේ අවිද්‍යාවේ මාර්ගයේ තියෙන ඒවා. විද්‍යාවේ මාර්ගයේ තියෙන අතරින් විදිහ නැවියන පැත්තට අල්ලගෙන ආවේ. ඒක ඉතින් අල්ලා ගැනීමක් ප්‍රයත්නක් පිට සම්බන්ධයක් නෑ. ප්‍රයත්න කෙලවර කරන පැත්තයි අරමුණ කරලා තියෙන්නේ. නිවන අරමුණ වෙලා. අර නිවන අරමුණ කරන අයටදී මේ පැත්තේ ලැබෙන කෙනෙක්. ලෝක සත්‍ය ප්‍රවැත්මී බඳුනේ හිතක් වෙන්නේ. අදාතම හැකි තරම් ඉක්මන් කළා කෙසේ හෝ ලෝක සත්‍ය නිවන අවබෝධ කරගන්න. ඒවලින් තවරන් සත්‍යයක් ලෝකේ තියෙන්නේ නැහැ කියලා අදහසයි දුන්නේ. ඒක කිසිම ලාභයක්, ප්‍රීතියක්, ප්‍රශංසාවක් කියලා බඳින ලෝක ආස්වාදයක බඳින දෙයක් නෙවෙයි. අන්නේ තමයි දුන්නේ තාපසේ විඥාන්නේ කියන්නේ. ඒකටයි සතර පරිසරණ නේද? කොතනින් හෝ ප්‍රියමනාප සුගති ගුණයක් අවතුන. ඒ ගුණෙම ලයිද. එන්ටනේ හිටපද. ගුණයේ යමක් විද්‍යාමාන වුණා. ඒ විද්‍යාමාන වුණේ චිත්තයිසිකකින් මේ කියලා මතුවේ. ඒගොල්ලෝ අපි මේ ඉන්නේ. අපි ගුණවතුන් හැටියට කියපු ඔක්කොම විද්‍යාමාන කරගෙන මේ පිට চৈতසික කියන ලෝකේ. පිට চৈতසික රූප කියන්නේ මේ සියල්ලම අනිත්‍ය දෙක අනාත්ම දෙක. සියල්ලම මොහේදයි. දුක්ඛ සංදේයයි. අන් සියල්ලම දැනගත්තට පස්සේ දුක්ඛ සංදේය ටික ඔක්කොම අයිති දුක්ඛ සංදේය ටික බදින. ඒක ප්‍රවත්ම තුළ හොඳයි කියන නිගමනය කරන්නේ එතම සෑහලක්වත් දකින්න පොත්තර හොඳයි කියන එක. ඒ ලෝක සම්මතිය හොඳියා නිසා හොඳයි කියලා පීන්නේ නැති කිව්වා හොඳයි යටටත් දුකේ. ඒ හටගත්තා මොහොතක් ඒවා එකාකාර නැති. ආත්ම දෘෂ්ටියේ ගණ්ඩ කැලලක් නැහැ කියලා දැනගත්තා. ලෝකේ ආත්ම දෘෂ්ටියේ මයින්ඩ් බුද්ධ දේවියවත් ආත්ම දෘෂ්ටියේ මයින්ඩ්. මයින්ඩ් කියන්නේ ආත්ම දෘෂ්ටියෙන් ගන්න එකම වචනයක්ව සම්බන්ධ කරන්නේ. ඒකත් ධර්මයේ කියලා කතාත් ආත්ම දෘෂ්ටියෙන් ගන්නයි කියන්නේ ඒකට අපි මානි නිදානේ ඔරියට උපමා කරන ඉතරේ නිවාස කරලා ගන්න ගන්නවා. තාත්තට කියත ඒකයි. නෑලන් ධර්මයක් නෑ. අපි දම අනාත්තාව. එන අනාත්තාව කියන එකක් වෙන අනාත්ම වර්ම එකක්. ඒකත් අපේ දන්නේ කන්නේ. අන්න ඒක දැකරගන්න. හැම ධර්මයක්ම ලෝක විද්‍යාමානින හොඳ ගුණ දිනුන ඔක්කොම. සබ්බේ ධම්මා වලයි. අරියක් පරිචිත්තේ කියන්නේ. ඒක මොකක්ද? ඊට අපි ගම්මාල්ට ඇවිත් ගත්තා. ඒක ජීවන ගුණ දානවා. අරියක් පරිචිත්තය පළවෙනි පාඩ. හිතසුනම ගත්තා තමයි. එහෙනම් දැන් ඉන්නක් තියෙනවා නේද මෙහෙම දෙයක්. නිවන කියන වදනේකින් අපි හඳුන්වන්නේ යමක් ඇත්නම්. යම් කිසි සාදක් තේරුණා නම්, දේශක් තේරුණා නම්, මෝහක් තේරුණා නම්. මෙන්න මේ කාරණා තුන තමයි අපි නිවන කියලා හඳුන්වන්නේ. සාදක් තේරුණා වූ විද්‍යාමාන වෙන්නේ යම් තැනකද. ඒක හිතට විද්‍යාමාන වෙන්නේ. මොකද හිතකට තියෙනවා ස්පර්ශ වේදනා සංඥා චේතනා ඒකාග්‍රතාව ජීවිතේන්ද්‍රිය මනසිකාරය. ඒ සරෝචිත සාධාරණ සහිත වන්නා විතකට තමයි. මම රාගක් හේ කළා, දීසක් හේ කළා, මෝහක් හේ කළා කියන අරමුණ වෙන්නේ. හිතක් නැති දැනක රාගක්ෂයක් අරමුණ වෙන්නේ නැහැ. මම රාගක් හේ නිබ්බාන, දීසක් හේ නිබ්බාන, මෝහක් හේ නිබ්බාන. සාබේදීක මොහ කියන්නේ පාප ජෛත පිළිතුරක්. ඒක රාගයයි, දීසයයි, මෝහයයි කියන එක අයින් කරගුණා. පිරිනවා පානකම් ඉතිරෙන හරියක් තියෙනවා. අන්නේ ඉතිරෙනව තපස්සේ නිකන් විකේ පිටන් කියලා දෙන්නේ. ආදාන්තික උපක්ලේශ ගැලවිලා ගියා වූ ඉතිරෙනව පහටින් නිල්ල මුක. පිරිනවා පානකම් ඉතිරෙනවා. අන්න ඒකදී තදින් තේසෙලා දිනා දිනේකයි. අන්නේ ඒ ටිකට තමයි ගෝචර වෙන්නේ. සාගත වේන බව, දේසත් වේන බව, මොහක් වේන බවක් නෙවෙයි. දැන් නිවන කියන්නේ හිතකට ගෝචර වෙන දෙයක්. ඒක වෙන ස්වභාවයක්. ඒක චිත්ත ස්වභාවයක්. ආරම්භය. ඒක ආරම්භන ධර්මය. ඉතින් ආරම්භන කරලා ගත්තා නම් නිවන තියෙනපත් තියෙන. ධර්මෝදයිති. මේ එක දෙයක් තියෙනවා. නිවනේ ප්‍රතිඵලය තමයි වතනමක ඉක්මවපු අනුපතිජීවී විඥා විඥාන් දාපු දාපින් දාපු ඇති වෙන ධර්මය. ඒ කියන්නේ ඉන්නේ කියන්නේ වතන ගෝත්‍රනේ. වතන පද නැහැ. අන්තිමට අධ්‍යාපනය සාමාන්‍ය උපාදන අවස්ථාවේ දීපෝ අතරම අධ්‍යාපනයට අයිති. මේ අයිති වාසිය ප්‍රශ්නයක් තියෙනවා. මේ එන්නා වගේ ලෝකෝත්තර කියන වචනෙට දුන්නා. ලෝකයෙන් ඈතර වෙන්නා වූ தත්වයට පත් වුණාම ලෝකයෙන් ඈතර වීමේ අවස්ථාවක් මේ ලෝකේ විද්‍යාමානින් අවස්ථාව තමයි අරිහත් ඵල සිද්ධිය. හැබැයි දැන් යථාර්ථයේ තියෙන්නේ මොකද්ද? ඒක හේතු නිරෝධයේ ඵල නිරෝධිතාව හම්බ වෙන්නේ නැහැ. අනුකතියේ නිර්වාණ ධාතුවේ ගියට පස්සේ පළවෙනි යෝදේ කෙලියාකාරී. පළවෙනි යෝදේ දෙක ඵලයක් වෙන්නේ. එහෙනම් එතකම් මොකද වෙන්නේ? හේතු නිරෝධය නිසා ඵල නිරෝධයද අනාගතේ ඉඳක්කා. මට මේ ඵලයේ පවතින මේ ආකාරයෙන් අහවල් දවසේ නිකන් හිතරයි. එතනින් යන වතු කරන්නා වූ සත්‍යය නෑ. නෑ ඒ තාකල් මේ ස්කන්ධ පංචකයේදී හටගත්ත මේ විපාකස්කන්ධය. විපාකස්කන්ධය පවතිනවා ඒ අන්තිම මොහොත වෙනකන්. එදා වෙනකන් හරි බලාපොරොත්තු ප්‍රතිඵල එදා වෙනකන් නෑ මම බලාපොරොත්තු වෙනවා. ඉතින් දෙන්නේ සේවකයා තමන්ට පඩිය දෙනකම් බලාපොරොත්තු ඉන්නවා වගේ. උන්වහන්සේ දිනපාර දවසෙන් බලාපොරොත්තු ඉන්නවා. ඉවරයි ඉඳහව කියලා. දැන් කොහොමද ඉඳහව ඉඳහත? ඉඳහ වෙනකන් ඉඳහතක් නැති නිසා තමයි උන්වහන්සේ ඉහාත්ම සුතලියේ පිට මේ සමාපatti සමාදිලා ඉන්නේ. මේ සමාපatti ලහට ගියාට පස්සේ සුතලියේ තියෙනවා නේද? එහෙනම් සමාපatti සමාදින්නේ. එහෙනම් මේ නහ සුතලියේ නැති නැති තියෙනවා නම් අපිට ප්‍රශ්නයක්. අරිහතුන් වහන්සේ විහාත්ම සිදුවෙන්නේ පරහමාපත් ඉතහම ඇවිල්ලා ඉන්නවා. පරහමාපත්ින් අහතුලා ඉඳලා ඉන්න දුතුන්. මයිබාගේ පිළිනවා. අරමුණ වෙනවා. හැකිතරම් දුර ඈත් ඈත්ලා ඉන්න කියන එක තමයි අන්තිම නිරෝධ සමාපත්තිය. නිරෝධ සමාපත්තිය. ඉහෙළම සමාපත්තිය විදිහ කනවලා විතර. ඉන්නහට කනවන්නේ නැහැ කියලා තියෙනවා. සදාකාලික සුබස්ථානයක් විදිහට කනවා. සුබස්ථානයක් තියෙනවා. එහෙනම් මේ දේ දැනවන්නේ එකක් නෑ. මේක ඉතින් ගියාට පස්සේ ඉවර කරාට පස්සේ කතා කරන්නේ වචන කතාවක් නෑ. නිවන කියන්නේ වචන කතාවක්. දැන් නිවනේ විහාරේ වචන කතාවක් නෑ. දැන් නිවන කියලා වචන කතාවක් තියෙනවා. සියලු වචන වචන කතාවක්. එහෙම දෙන්න නගලා කියනවා. සෑම වචනයක්ම වචන කතාවක් තියෙනවා. ඒ නිවන කියලා වචනයක් තියෙනවා. අර වායිදා කියන නිවන කියලා වචනයක්. නිබ්බාන කියලා කියනවා. නිර්වාණ කියලා කියනවා. කාගතේ නිබ්බාන. වදින කොටයක් තියෙනවා. වදින කොටයක් යම්තරේ තියෙනවා නම් මුලින් ඉදිතද. වදින කොට ඒවා. මම කතා කරන්න වදන වදින කොට ඉන්නේ යනවා. එන්නේ හරිය මොනවා ගැන කතා කරන්නේ? අන්න. යම් කෙනෙක් පිටිපිට අපි යම් කෙනෙක් බලන්නේ පනාන ඒ වගේ හිතක් නැත්නම්. ඉතින් පින්වන්ත අපි දිවනවන් වහන්සේලා යම් හිතගේ යම් හිතකින් පනවන්නේ පනවා නම් ඒ වගේ හිතක් නැත්නම්. ඒක දිහා හිතන්න දින පාදිනවා. දැන් කතා කරන්නේ නාම ධර්ම ගැන රූප ධර්ම වලින් කතා කරන්න දෙයක් නැහැ. වචන කතා ඉක්මනට. නෑ නේද නිවන ධර්මයන්ට අයිති. ආත්ම නැත්නම් නිවන කියලා වචනේදී විද්‍යාමානික බලක්මක් තිබ්බා. ඒක නම් ඒක ඉන්න කියනවා. ඒ බලක්ම. බලක්ම නිවන වෙන්නේ කොහොමද? නිවන ඉදිරියට දෙන්නේ. බලක්මක් නිවන කියන්නේ බලක්ම තියෙනවා. අපි නිවන කියන්නේ නිවනින් එලිටපත් වෙලා නේ නිවන කියන්නේ හිතයි. තදා දුකින් නිදහස් වීම නම් නුවණින් දෙවිතයි. ඒ නිදි පවතින පරමයෙන් කියලා මේ කියන්නේ. ඔව් දැන් නිවන පවතිනවා පවතිනවා කියලා ගන්නකොට පවතින ධර්මයටයි කියනවා. මේ පරමාර්ථ ධර්මයටයි කියනවා. පරමාර්ථ ධර්ම කියන්නේ යම් කිසි සත්‍යයක් කරා යෑමේදී. යම් කිසි අර්ථයන් තුලින් මේ ලෝකේ යමක් අර්ථයක් කියලා ගත්තා නම් ගන්න තියෙන පරමම අර්ථය කියන්නේ මොකනකද? අන්නේ උත්සාහ ධර්මයේ ඒක දෙන්නේ. ඒකත් අල්ලගන්න දෙයක් නැහැ. ඒ කියන්නේ මතු අනාගතයේදී සැනසීම ලබා දෙන්න යන සිද්ධිය. දුක ඉවර කරන්න යමක් නිසා. ඒක චේතනයි හිතේ ඉවර වෙන්නේ නිසා. මතු අනාගතයේදී දුක නැති කරලා දෙනවා නම් යම් මඟකටපත් වෙනවා. ඒ විදිහේ ඒක ත්‍රිත්‍යයි. ඒකයි පරමාර්ථය කියන්නේ. යමක් දුකයි කියලා ලෝකේ විද්‍යාමාන කරලා පෙන්නන්න යම් කතාවක් තියෙනවා. එහෙම කතාවක් නෙතුන් නම් දුර හඳුනාගන්න විදිහක් නැහැ. දුර හඳුනාගන්න නම් හිතෙන්න විදිහක් නැහැ. එහෙනම් ඒතරම් චිත්ත চৈতසික රූප කියන්නේ හතරක ස්වභාවය දැනගන්න ඕනේ මූල ධර්ම. ඒ මූල ධර්ම දැනගත්තාම දකින්නවා. ඒක අල්ලන්න දෙයක් නැහැ. මම මේ කියලා ගන්න එකක් නැහැ. මම මගේ කියන එක දැන් කියන්න දෙයක් නැහැ. ඒක මායාවයි. අන්න මූල ධර්මයක් කියන්නේ න්‍යාය ධර්මයක්. අනිත් ධර්මයේ ගැට ගන්න තමයි අත්තරින් විදිහේ මෙහෙලියන්නේ ප්‍රතිඵලෙ දුක දුක නිදාස් තිබෙන හේතුවක් දෙන්නේ. ඒ දුක නිදාස් වීමේ ඵලයේ හේතුව නිසා. ඒක නම් ධර්මයක් නැතුව පරමාර්ථය කියනවා. පරමාර්ථය කියන්නේ අපි පැවතුම් දෙකක් නෙමෙයි. ඒකත්ම අර්ථයක් යමකින් ලබා දෙනවා නම් අන්‍ය පරමාර්ථය. යමක් අතුරු කිරීමෙන් යමක් දැන ගැනීමෙන් ලබා දෙන උසස්ම අර්ථය මොකද්ද? දුකින් නිදහස් වීම. ඒ චිත්ත চৈতසික රූප පිළිබඳව දැන ගැනීම තමයි. චිත්ත කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න. දැන් චිත්ත ඒකට වශයෙන් ලෝක සත්‍යය දැකලා තියෙනවා. හිත අනුපස්සනාව කියලා තිබ්බහම තමයි හිත අනුපස්සනාව තමයි මේ අභිධර්මයේ විග්‍රහ කරන්නේ නින්දලා තියෙන්නේ. අනිත් අපි කියලා තේරුම් ගන්නවා. අන්න ඒක තමයි අනුපස්සනාව වෙන්නේ. හිත කියන්නේ යමක් වේද. ලෝකහත්ය ඒ කියේ දෙයක් හැටියට ගණන් අරන් ඉන්නවා. බොහෝ කල් පවතින දෙයක් හැටියට හිතයි ඉන්නවා. මේක අනුවක් වර්ගින බලපන් හිතයි දෙයිද කියන්නේ හිතක් වෙන වශයෙන් විග්‍රහ කරලා තියෙනවා. ඒක ගොඩක් වෙලා දෙන්න කියලා තියෙනවා. කියන්නේ ඒකාකාරව තියෙන જાතිය හිතක් නෑ. ඒ ඒ හේතුවට අනුකූලව නැගෙන ඵලයක් දෙනු ඊයනෝ පහලින් පිට ස්වභාවය මේ ආකාරයෙන් විද්‍යාමානයි. අනේ ගැදෙන. ඒ කියන්නේ පරමාර්ථයෙන් දුකෙන් නිදහස් වීම නම් මේ හිත කියන්නේ මොකක්ද කියලා දෙකින් තුමයි. මෙන්න මේ ආත්ම විශ්ේ අල්ලගෙන ඉන්නේ. ඒ ආත්ම විශ්ේ විදින් නැහැ හිත පිළිබඳ ආත්ම විශ්ේ තියෙනවා. මේ හිත කියන එක තේරුම් ගත්තාම හිත පිළිබඳ ආත්ම විශ්ේ තියෙන්නේ දෙනවා. සයිකසික තේරුම් ගත්තාම ඒ පිළිබඳ තිබෙනා ආත්ම විශ්ේ තියෙන්නේ දෙනවා. රූප තේරුම් ගත්තාම ඒ පිළිබඳ ආත්ම දෘෂ්ටියෙන් නිදෙනවා. නිබ්බාන තේරුම් ගත්තාම ඒ පිළිබඳව තියෙන මුස්ලිම් නිවන පිළිබඳව තියෙන දෘෂ්ටියක් ඇති වෙනවා වෙනවා. නිවන තේරුම් ගන්න බැරි නම් නිවන පිළිබඳව දෘෂ්ටියටපත් වෙනවා. දැන් නිවන පිළිබඳව යථාර්ථයටපත් වෙන අවබෝධ කරගන්නවා. ඒ තාකම නිවන පිළිබඳව ලෝක සත්‍යයන් নানা ආකාර දෘෂ්ටි වයින්නවා. දෘෂ්ටි ඇති වෙනවා. දෘෂ්ටියම් මේ නිබ්බාන කියන ප්‍රාණයක් තියෙනවා. නිවන නිවන පිළිබඳව නැගුණු ඒ දෘෂ්ටියක්. අන්න ඒකයි. ඒවත් දෘෂ්ටි නේද? ඒ යථාභූතය තුළින් තමයි නිවන කියන එක ප්‍රත්‍යක්ෂ වුණොත් තමයි. නිවන කියන එක නිවන්නේ යථාභූතය දකින්නේ. ඒකාකා ලෝක සත්‍ය අජර වූ අමර වූ අමාමහ නිවන් සම්පත්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරලා ඇත්ත වශයෙන්ම ප්‍රාර්ථනා කරන ප්‍රයත්න. යෝගා බොහෝ කරපතන් ඉන්න එකයි. ඒ මුලන්තියෙම තව නිවන් කියන බලාපොරොත්තු යන්නේ නිවන් දකින්න බැන්න. කොහොම තමයි කියන්නේ බුදුහාමුදුර වැඩේ තියෙන මේ කාලේ අපි ඔතෝ නිවන් දැකලා අනේ කියනවා අනේ නිවන් දකින්න අනේ කියන්නේ දැන් ඉතින් දේවතාව අනන්ත පටන් ගත්තොත් මංගල ධර්ම දේශනාව ධම්මචක්කප්පවත්තන සූත්‍රය දේශනා කරනවා බලාපොරොත්තු වෙන හොඳ සාන්ත උපස්ථානයක් හැටියට මේ දවස්නා මම සිද්ධ වෙන කරලා පවතින හැම දෙයක්ම ඒකල කින්නකින් බැරිලා නේ මම ගිනිගොඩක් කියලා පෙන්වලා දුන්නේ අපිට අපි කියන්නේ ගිනිගොඩක නෙවෙයි ඒ දැනගත්තා අපිට සිද්ධ වෙලා තියෙන මහ විනාශයක් නෙවෙයි. අපි මේ වටනා හොඳයි කියලා ඉච්ඡර දැනකට හිතාගෙන හිටියේ. මහ විනාශයක් එන්නේ නැහැ හිතේ නේද? නැතු අපිට මෙහෙම විදියට තුන අපායකට යන්න වෙනවා නේද? එහෙම දැනුත් අපිට පහළ වෙනවා නේද? ඒ වගේ හේතු අපි අරලා නැහැ නේද? එහෙනම් අපිට පටන් ගන්න දේවතාව කම්පාවෙන්න පටන් ගත්තා. ඒ නිසා ඔය මේක තමයි කියන්නේ ධර්මයේ තුල නිවන පිළිබඳව ලෝක සත්‍යයට පහළ වෙන මුල් දෘෂ්ටිය. නිවන යථාර්ථය ගන්න නම්. ගින්න දැකලා ගින්න දකින්න කම්ම ඒක දකින්න බෑ. පින්න දැකහම පින්න නිවන්න ඕනේ. ඒකවල පින්නකින් ඒකේ දැවෙනවා කියන එක. හොඳට තේරෙන්නේ අර යෝනිසෝ මනසකාරයෙන් මෙන්න කියලා බලනකොට. අන්නේ ඒකවල පින්නකින් දැවෙන ආකාරය මේ රූපයෙන් දැවෙන ආකාරය දකින්න ඕනේ. එහෙම දකින්නට තමයි හදක් වෙන්නේ. ඉතින් මේක මොනවද අපි ඉන්නේ නේද? අයි මේක ඉන්න බලන්න. බලපිලා කොහෙද තියෙන්නේ? හැමතැනම තියෙන්නේ අපි නවත්න මුලාවල් නේද? මුලාවෙන් තමයි ඇදලා ගමන්නේ දින්නකට නේද? මුලාවක් නේද හැම වෙලෙම 1000 මානසික දැවෙනවා දැවෙනවා නේද? කායික වශයෙන් මානසික වශයෙන් දෙකම දැවෙනවා දැවෙනවා නේද? තනසිල්ලක් හොයාගෙන යන්න තියෙන දුකටම නේද? අන්න එහෙම දකින්න පටන් ගන්නකොට තමයි දුකෙන් මිදීම කියන්නේ කියලා කියන්නේ. දුක කියන්නේ සුවයි සුවයි කියන එකේම දුක කියලා තියෙනවා. සුවයි කියන්නේ දිවි කියලා දැනගත්ත දාට. සුවයි කියන්නේ මිදිර ගියා තමයි ඉහහදේ. මම ඒකයි කියන්නේ. මේ සප කියන්නේ දුක වශයෙන් නිකන් දකින්න බෑ. ඒක දෙමෙරි දකින්න ඕනේ. එතකොට ගින්නකින් දැවෙන හැටි දකින්නකො. තපකිලා වෙන මායාව දකින්නකො. ගහපක් ආදීනව නැත්ති තපකින මායාවක් කොටු කරලා කියලා නිවිලා ගන්න විදිහ යමවාගේ අර මායා ආස්වාදයක් ලෝකේ විද්‍යාමන කරලා ඒක අල්ලගන්න මෙහෙය වෙනකොට අවිද්‍යාවෙන් නිසා මුලාව නිසා ඒකට මෙහෙය වෙනකොට අප්‍රමාණ විනිවිදගෙන අහුණා අහුණා කියලා බලනකොට අහුලා නැහැ දෙකලා දිනවා. ඒකට අහුලා. මේ ආචාර මොකද කරන්නේ? ඉස්සරහට ඉස්සරහට හොරු යනවා. ඇත්ත දෙකම නැති නිසාමයි මේ දේ කරන්නේ. කොච්චර හැවටුණා. දැනසිල්ල අහුණා කියලා අහුදේ නැහැ කියලා දැනගත්තා. තවත් ඉදිරියට බලාපොරොත්තු වෙනා මිසක් කොහොලාවට යදින්නේ ආ පහුලාකින් જાති ගන්න ඉන්නේ ඉස්සරහට වුණා ටිකක් අහු වෙන ටිකක් නේ. ඒ දකින්නේ. හරිද? කරත්තේ බඳපු ගුණා වගේ සසර ගමන යනවා. ඉස්සරහට කරත්තේ බෝල්ඩිය වගේ ඉස්සරහට බෙදගෙන තනකොළ මුතිය වගේ එනා ඉදිරි තනකොළ ටිකක් තියෙනවා. එනා මොකද කරන්නේ කරත්තේ දෙල්ල දික් කර කර අර කරත්තේ වලකින් තනකොළ ටිකක් ඉස්සරහට යනවා. නේද? ඩෝලිය වෙන දේ බලකද ඌ අදින් යනකොට එකක් ඉස්සරහා. ඊගහදාත් හම්බෙන්නේ ඉතින් බලාපොරොත්තුවක් තියෙන උපාලක් යන්නේ. ඒ જાතිය එකක් තමයි මේ ලෝක සත්‍යන ආස්වාදයේ නැති ටිකක් ඉස්සරහා පෙන්නවා. දරකරතේ වැන්දා වගේ දසවන ගමනක් අදිනවා. මේක තමයි අරගලානේ ඉන්න හත්තු හරක් වාගේ ඇදගෙන යනවා ඉස්සරහ හතර ගම. බර ගමයි අල්ලගෙන උඩු කරගෙන උපාදාන කරගත්තා. මේ බර කරගහගෙන තමයි සතර ගමනේ කොදු වෙනගෙන යන්නේ. බොඩිය උස්සගෙන යන ගමනක් තමයි සසර ගමන කියන්නේ. අර හරකට ඉස්සරහට වෙලා තිබ්බ තනකොළ වගේ ඊ යන්න යන්න ඒකත් ඉස්සරහට යන නිසා වෙනස් ලඟින් නැතිව වගේ. රූපකාම, සද්දකාම, ගන්ධකාම, රසකාම, පොට්ටබ්බකාම, ධර්මකාම කියන මේ කාමයේ පිළිපිලි ඇතර යනවා. පිළිපිලි ඉස්සරහට යනවා. ඉස්සරහටදී තියෙනවා. මායා වශයෙන් නවතිනවා. නිවිදේ පස්ස යන මුවාට යන්න යන්න අපතුල සාකාරය අතර නිවිදේ තියෙනවා. ඒකේ ඉමක් කොටක් ඇති සතර සතරද ආස්වාද නැති මිරිගේ පිළිදෙන. ඒක විපාකේ සම්පින්දුවා ගන්න කාමස්වාදේ සම්පින්දුවා ගන්න බල බල. නිමිල කියන සියලු යෝධෙන්දගෙන ඒක අරා යනවා. යන්න යන්න බලන්න අපි එන්නේ. නිමිල ධර්මතාවයේ ගොඩාවේ දිනුඳු මොහොම නිමිල කරන්නේ. මොකද එන්නේ? අපි දකිනවා මේ ධර්මතාවයේ නිමිල කරලා නැත්තක් දැක්කා. අල්ලා ගන්න දෙයක් මේ ලෝකේ බලපුවාම අපි වෙන එකක් කරන්නේ. අල්ලා ගන්න හදනවා කියන්නේ. අල්ලගන්න හදන 17ක් ආදීන ඉඳලා ආස්වාද මාත්‍රයක් අල්ලගන්න හදන දෙන්නේ කියන්නේ. අහින ආස්වාද කිව්වා. ආස්වාදයේ කියලා අල්ලගෙන බලනකොට 17ක් ආදීන යන්නේ දෙතුකලයි ගන්න. පහර දිනවා තමයි හම්බෙන්නේ ආස්වාදයේ. හොඳ දෙනක් හොයාගෙන යනවා හොඳ දෙනක් හොයාගෙන බුද්ධියට ගන්න. දෙත්තර 17ට ඉඳලා ඒක ගත්තා තරම් බලනකොට ආදීන ගොඩක් නිහිතු ආදීන වලින් ඉහි පිටලා වගේ දෙනවා. ඒකේ වගේ නෑ ඉනිකක් හොයාගන්න බඩ හොරක් තප්පි තිබුණා හොඳට බලයක දීපු දෙනවා. ඒවාගේ ඊට පස්සක් හොඳයි කියේ જાතිය ඒවා. හොඳයි කියේ වාර කොච්චරද කියලා බැලුවේ. අල්ලගන්න කියලා පිටේ වාර බැලුවේ. මහ පොළොවේ තක්කට වෙන් කළ බලපුවා ගාන්න වැඩි හොඩි අප්‍රමාණ සංසාරයේ පටන් එක එකක් ගන්න අපි හොඳයි කියලා බලාපොරොත්තු අවස්ථාවක් අකුවා ගැනීමේ බලාපොරොත්තු පරමාර්ථය හිත කරගන්න බලාපොරොත්තු කියලා අපි දැනගන්න දැනෙන්නේ. ලැබුණා කියලා හතුරු වෙච්චා. මහ පොළොවේ එළියට වඩා වැඩිමයි. නමුත් ගල්ලවර වෙලා තින්නේ අනන්ත සංසාරයේ පටන් මේ දක්වාම බලාපොරොත්තුවක් ඉස්ස වෙලා නැහැ. ලැබෙනවා කියන හැඟීම කියන්නේ. ලැබුණා කියන උද්දාම වෙනවා. නැතිලා ගියා කියන ශෝක වෙනවා. ලබා ගන්න වෙනවා කියලා අසහනින් ජීවිතය. අසහනින් අප්‍රමාණ වන්නා කටයුතු කළා විශේෂයි. ඉතින් කයි වදින වේදනාව. ලැබුණා කියලා ආයි සන්තෝෂ වෙනවා. කලින් වේදනාව කිව්වා. හරියන්න කායික හොයාගන්න දිවා ඉරිදී ඉඳිද්දා. එහම අනාදීන සංකාරිය පටන් ගෙන අනාගතයට උදේ තියාගෙන අනාගතය කියලා අල්ලන්නේ ජීවිතයක්. අනාගතේ විදියක් නැහැ. කාලේ සීමා කරන්න බෑ. අනාගතේ විදිහ කියලායි කියන්නේ. අතීතයේ මෙතෙක් දුර ඉඳන් ඉන්නේ කියලා කාලේ සීමා කරන්න බෑ. වර්තමානයේ අපේ ක්‍රියාත්මක වී අනාගතේ ආස්වාදයෙන් යන ගමනක් තියෙනවා. අනාගතේ කෙලවර වෙන තැනක් නැහැ. මෙච්චර කල්පකරපු මෙච්චර ගණනකින් අනාගතේ ඉවරයි කියන්නත් නැහැ. අනාගතය ගැන බලාපොරොත්තුවක් තිබුණා නම් අතීත අනාගතයක්. දේවල් කියන හරියට බලුවාම පැතිලි තමයි. යන්න තියෙන පැතිලි තමයි. අනාගතේ හිත තියෙන තාක් යම් තාක්ද ඒ තාකාර පරිහරණය වලක් නෑ දුක වලක්. අපියා කරගන්න. අපියා කරගන්න කියන්නේ දුකක්ම පරිහරණය කියන එක තමයි. දුකක්ම විද්‍යාමාන වෙනවා දුකක්ම නිකද වෙනවා දුකක්ම පහු වෙනවා. ඉතින් දුකක් නිර්මාණය කරනවා අපිට යනවා අතීතයට යනවා. පහු වෙනවා. ආයෙත් අපන්න ඉදිරියට යනවා තව ඉදිරියට යනවා ඉන්දිය බලාපොරොත්තු නිර්මාණය කරනවා මතු බලාපොරොත්තු වෙනවා. ඒ මතු කියන එක කවදාවත් අහරක් දාසේ පස්සේ මතු ඉවරයි කියලා එකක් නෑ. තේරෙන්නේ. මුතුන්මයි ලෝකයේ තියෙන විතරයි. යම් දාසක මේක මේ ආකාරයේ මුලාවක් දැනගත් දාට මතු අනාගතේ තව අනන්තය අතර තිබුණා. ඒක විද්‍යාව. මතුතරමයි සම්බන්ධයක්. බලාපොරොත්තු වෙන්නේ. මතු බලාපොරොත්තු වෙලා කියන්නේ මතු ගමන ඉවරයි. එහෙනම් මෙලදී ආයේ දෙක ගමනේ සත්‍ය ආපෝදීන් දතුවක් කරුවේ අතීතයේ බැරිලක් නැහැ. දැන් බැරිලක් නැහැ. එහෙනම් ජීවත් වෙලා ඉන්න කාලෙ තුල අතීතය අවුලක් නැහැ, වර්තමානය අවුලක් නැහැ, මතු අවුලක් නැහැ. එහෙනම් ගමනේ වේවා. මෙන්න මෙතන දැනගන්න ලැබෙනවා. නිවන කියන අන්තිමට යනකම් නිවීම නම් මොකද්ද කියන්නේ? දැන් ඉද්දේ ප්‍රයත්නක් නැති නිසා. හැමතිස්සෙම ප්‍රයත්නක් නැති නිසා. ඊට අපි මේකම යන්නේ. අපමණටවත් ලැබුණා වූ ආදීනෝ විස්වාසින් ආවා ඒවා විඳ සිද්ධ වුණා. සමදී කිනේ ගිහිලා ගියා ගිහිලා ගියන සම්මුතියෙන් විඳ වුණා. ඒ කියන්නේ ආවිදකින් දුකකටම සම්බන්ධ වෙනවා. දුකක්ම ගෙව ගියා නම් සමදියේ නැති හැමදේම දුක වෙනවා. සමිතිය ඇති දෙයක් ඕනේ නැහැ. සමිතිය නැති දේවල් ඕනේ නැහැ. බලාපොරොත්තු කැමැත්තක් තමයි කැමැති වෙන බලාපොරොත්තු වෙනවා. ඒ බලාපොරොත්තුලා ඉස්ස ගන්න මෙන්න කැමැති දේ හම්බ වුණා කියන එක හම්බ වෙනවා. කැමැති දේ ගියා නැතිනම් ඒක. අකමැතිය හමු වෙනවා කියන එක. අකමැතිය හමු වෙන දුක් වෙනවා. කැමැතිය ගෙවෙන දුක් වෙනවා. ඒ අකමැති කැමැති කියන ලෝකේ යමක් විද්‍යාමාර්ථ ප්‍රියමනාප අප්‍රියමනාප කියන්න පුළුවන්. සිද්ධුන් ධර්මතාවය මොකද්ද? කැමැතිදී නැති එකක් මහම් වෙන්නේ. කැමැතිදී නැති වැඩ පිළිවෙල නිසාම මොහොතක් පාසා හැම එකක් ගන්න දුක් වෙනවා. එහෙනම් මේ වැඩ පිළිවෙල ලෝකේ කියන්නේ ලෝක අනාපාරයි. හ්ම්. ඉතින් නැති දුක්යි තවුනේ අනාථයක් කියලා දැනගත් දවසට අත්තක් කරා පීනි බබා දැක්කා. අපි කතා කරපුණා දැක්ක. ආවිල කරා. එන හිතෙන් පටන් ගන්නවා තීරණය. මොනවා අල්ලන්නද? තේ දැනින්ද? ආත්මයෙන් ගන්තරක්. එහෙනම් මේ උදකරා වස්තනීය කිරීම ලෝකයක් කොහේද යන්නේ? අල්ලන්න සනසුමක් නැති ලෝකයක එහෙනම් තරව අල්ල ගන්න. මොන වැඩ පිළිවෙලක් කළා හොඳ විදිහටපත් වෙන්නේ. ලෝකයා හොඳ විදිහටපත් වෙන්නේ නූල් තාකාර උපතකට ආදාන් ගලවලා ගන්නවා. නිගමනය කළා තියෙනවා ලෝකෙ හොඳ පැත්ත. හොඳ එකක් ගන්න. ඒක හොඳ එකක් ගන්න දැවල් ඔක්කොම මුලාවක් ඉතලයි. එහෙනම් මොකද කරන්නේ? ඇත්ත දැක්කාට පස්සේ අත්තගේ මිදී වැලී කියන්නේ මොනවද කරන්නේ කියන්නේ? මොනවද කරන්නේ නිරුතේ? එහෙනම් මම වෙණි කියන්නේ අනාතයක් නා. වෙණි යන ලෝකයේ අයිතිකාරය. ලෝකෙ දෙමු කරා. ලෝකෙ බැලුවා. වෙණි අත්තනකද්ද දුකයි කරන්නේ. මම වෙණි වරන්න ගමයි වෘත පරාමර්ශනය කරමින් යන්නේ වෙණි වරන්න. හැදෙන්න අත්‍යවිත වෙන. ඉතින් ඉතුරයි කියාවක් තියෙනවා නැතාවක් තියෙනවා. ඉතින් දෙයක් නෑ කියන්න දෙයක් නෑ කරන්න දෙයක් නෑ යන්තම්. දෙවි ඉවරයිද? අන්න ඒක තමයි දුක් නිදහස් වෙන කියලා කියන්නේ. දුකක් නැත්නම් කියාවක් නැත්නම් කතාවක් නැත්නම්. දුකක් නෑ කතාවක් නෑ යක්වත්. කතාවක් නැහැ කිව්වොත්. අන්න එදිනපත් වීමේ දුකෙන් නිදහස් කියලා දැක්කට පස්සේ මෙන්න මේ தත්ත්වය තමයි ධර්මයේ මුල බලන් ඉන්න අද කියනකක් තියෙන මූල ධර්ම. මෙන්න මේ ටික තේරුම් ගත්තට පස්සේ දැන් ආත රිසියක් අහලකවත් නැහැ. සත්‍ය කරා අපි සත්‍ය ධර්මය ගැන කිසිම සැකයකුත් නැහැ. මොනම උරුදකරා වන්දන අතරදීකුත් නැහැ අත්තරින් මිදී නොදී යන්නේ. සකල ලබන්න පුළුවන් නිවලක් නැහැ. අත්තරින් මේ නොයන් මේ මිදී මේ නිවල ලබනවා කියලා. මෙන්න මේ තුනට ආපුණා යම් තරමක් සතර අපාගත වීමේ වේදෙන විවිධතාවක් තිබෙනවා. තරවැනි යත අවබෝධයේදී වටිනාකමක් නැහැ කියන අදහසින්ම ලෝකෙ පිළිනක වෙනවා. යහ අකුසල් පිළිබඳ වෙදෙක්කල් කරන්නේ. යම් අවේද අසාධාරණයක් තියෙනවා හිතෙන් කය වදින කරපුවා. ඒකෙන් අවේද අසාධාරණයන්ට ලෝකේ සම්බන්ධ කරලා දෙන දස අකුසල් කියලා. පරිණියම් දස අකුසලයක් තිබුණා නම් යෝජ්‍ය වූ දස අකුසල් කොටසක් නිරෝධය. සියලුම දස අකුසල් නිරෝධය. සතර අපා ගත කිරීමට තරම් දූෂිතාවයක් සත්‍යයක් නිපදවන. අකුසල බලයේ අකුසල චේතනා ශක්තිය. ඒ අතාවෝලිය ඇත්ත කියලා කියනවා. ජාති සක්කායිට විදිකා තීලපත පරමාර්ථ කියන තමයි. ධර්ම ධර්මඥානි පහපුණින් අත්හැරලා. සත්‍යාවෝලියෙන් අත්හැරී ගිය නිසා කවදාවත් නැවත පහළ වෙන්න විදියක් නැහැ. මොකද හේතුව? ගැටම සත්‍ය සදාතනික සත්‍යය. සත්‍යය අසත්‍යයක් වෙන්නේ නැති නිසා. සත්‍යයෙන් දහව තීරණී සත්‍යයක් අප්‍රමාණ වෙනවා. එයා මතුවෙන කවදාවත් සතරපා උපත්තියේ කර්ම ඉදින්න විදියක් නැහැ. ඒ සත්‍යයෙන් බලවත්. ඒ සත්‍ය අප්‍රමාණයි. එයා කියලා සාසන මාර්ගයේ අප්‍රමාණයි කියලා. යමක් අප්‍රමාණ නම් යාට ප්‍රායක මාර්ගය. ලෝක රාජ්‍යයන්ට අප්‍රමාණික වශයෙන් ගන්නවා. ආරච්ඡාන්ගේ මාර්ගයේම අප්‍රමාණික රාජ්‍යයෙන් විග්‍රහ කරලා තියෙනවා. මේ ප්‍රමාණ කරන්නේ. ඒකේ සත්‍යයට අනුකූලව පිළිපියා වූ ළඟේ නිගමනයක් ගන්නවා. සත්‍යයේ විනන්නේ නිගමනේ නැදුනි. ඒ නිගමනේ අත්තරේ වැලින් නිදියාම. නවතාවයක් නොනෙවිදී ඉන්නත් අල්ලා ගැනීමට වේදි වෙනා වූ නිර්මාණය කරන කුණාවක් හටගන්න විදියක්. ඒ ගෙවි ගියා ගෙවි ගියාම නැති ඔන්න ගියා කියලා කියනවා. දෙපාරක් ඵලෙ ලබන දෙයක්. දෙපාරක් ආවෝල ගන්න දෙයක්. ආවෝලේ වෙන්නකොටම සත්‍යය ගැන ආවෝල කරන්න ඵලෙ ලැබිලා කරා. ඒ ඵලෙ ඉන්නේ. තවත් නෙමෙයි. ඉන්දව විතරමයි තියෙන්නේ. ඉන්නවනේ පව් නොවන පොදු බලය. එන ලෝකයේ සැප සම්පත් අතර තියෙන එක. අව ලෝකයේ දුක්ඛව කියන අතර තියෙන එක. තෘෂ්ණාව ලෝකයේ නිර්මාණයේ තියෙන එක. අතර ප්‍රයත්නක හේතු වෙන එක. එහෙනම් ඊනි කරලා ඉතින් යන්නේ ලෝකයේ හොඳ දෙයක් හොයාගෙන තොගේවට සතුටු වෙලා. නරකේවා ගැන නරකේවා බුද්ධිය මුලාකටත් දෙලා ඒකෙදි සතුටු වෙලා අවබෝධ කරගත්ත දෙයක්. දුන්නායේ දැඩි නිසා ප්‍රයත්නකට ගන්න. ප්‍රයත්නක් ප්‍රයත්නයේදී විවිධ විද්‍යාවේ දිත්තම් කරපු සැප සම්පත්තියෙන් දෙකක් තියෙන පොදිය තමයි. තුන්පව් ගහ අවිද්‍යාව ප්‍රශ්නාවන් බාන. ආර්ය මාර්ගයේ ඵලයේ තුන්පව් අවිද්‍යාව ප්‍රශ්නා කියන්නේ මේ දෙකේම සම්බන්ධය නේ. මුන්නේ පාත් අපිරිමත් කියන්නේ ඒකයි. ආර්යත්තාංග මාර්ගයේ මුල ඉඳලා. එහෙම ඉන්නේ පින්බල් දෙකෙන් පින්වලින් කරන ආර්ය අෂ්ටාංගික මාර්ගයක් කුසල මාර්ග දෙකක් තියෙනවා. ලෝක සම්මත එකක් තියෙනවා. ලෝක සම්මත ආර්ය අෂ්ටාංගික මාර්ගයක් තියෙනවා. අන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තමයි අද මේ හැම අධ්‍යායකම විග්‍රහ කරලා තියෙන්නේ. ඈ? ඒකේ තියෙනවද? ඒක කෙලෙස් සහිතයි. සකල ගමනට හේතු වෙනවා. සුගතිපත්තියට හේතු වෙනවා. ඒබඳු ආර්යසායක මාර්ගයක් තමයි අපිට දීලා තියෙන්නේ. මහා තත්තාරීස සූත්‍රය කියන සූත්‍රයක් තියෙනවා. මධ්‍යම නිකායේ. අන්න හොඳට ගහදිව විග්‍රහ කරලා තියෙනවා. ආර්යයන්ගේ ආර්යසායක මාර්ගය මොකක්ද? ලෝක සම්මත ලෝකයාගේ ආර්යසායක මාර්ගය මොකක්ද? ඒ වගේම ආර්යසායක මාර්ගයේ මිත්‍යා දත්ත මොකක්ද? ලෞකික පුණ්‍ය මාර්ගය කියලා එන්න තියෙනවා. ලෞකික දත්ත පුණ්‍ය මාර්ගය. ඒගොල්ලෝ කෙලෙස් සහිත ගැද්ද. ඒක එහෙම සම්මා දිට්ඨියක් තියෙනවා. එහෙම නිවන සම්මා දිට්ඨියක් තියෙනවා. මිත්‍යා දිට්ඨියක් තියෙනවා. සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා ධම්මත් සම්මා ආජීවය. මේ ආර්යචායක මාර්ගයේ මේ කියන්නා වූ කොටස් පහටයි. එකින් එකට ආවේනික වෙන්නේ. සම්මා දිට්ඨියක් සම්මා වායාමයක් සම්මා සතියක් කියනවා. සම්මා දිට්ඨිය සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය සම්මා සතිය. සම්මා දිට්ඨිය සම්මා වායාමයේ කියන තුනකින් යුක්තයි. සම්මා දිට්ඨිය. දැන් මේකත් අද කාලේ හුඟක් වැදගත්ම දෙයක්. දැන් සම්මා දිට්ඨිය කියන මාර්ගයෙන් ඕක උදාහ කරන්න ගියාම යහපත් දැකීම, හරි දැකීම, විවෘත දැකීම. ඒ කාරණා දෙකම මේ අතීතයේ උත්තරයක් දීලා ඉවරයි. එහෙනම් ditthi ඥාන ditthi සමුදය ඥාන ditthi නිරෝධේ ඥාන ditthi නිරෝධාංගී ප්‍රතිපදා ඥාන අරම සිදුවිච්චේ සම්මා ditthi කියන හරි කියලා ඉවරයි. ඒත් ඕගොල්ලෝ ඒක කට උතරක් නෑ. අහන්නත් ගයි කියලා. ඒක තමයි මම අහන්නේ කියලා හරහද. ඒ සම්මා ditthi කියන්නේ මොකද්ද කිව්වහම ඒ බුද්ධයාට අරති දෙයෙන් තේරියන්නේ නෑ. සම්මා ditthi හරි දෙන්නා නම් එතන විද්‍යාවෙත් ඉදිරියට යනවා. ආපහු ඉදිරියට යනවා. එහෙනම් ඒක කොහොමද සම්මාදිට්ඨිය ගැන විස්තර කරන්න කියන්නේ බුදුන් වහන්සේ හොඳට දේශනා කරලා තියෙනවා. ලෝකේ නිදිතු කියන සම්මත වෙලා ඉන්නේ දෙවිද සාස්ත්‍රීයවරු ඉන්නවා. මෙන්න මේ ක්‍රමයට නම් මේ විද්‍යාව කරන මේ මේ මාර්ගය පිළිබඳව. මේක මෙහෙම නෙමෙයි කියලා ඒ අයවත් කියන්නේ. මොකද ඒ කියන්නේ? උඹ ගරිලා පිළිලා නෙමෙයි. මේ ඥානවන්ත ලෝකයාගේ අපවාදී දෙන්න බයයි. මේකට විරුද්ධව කතා කළොත් ඥානවන්තයෝ අපවාද කරනවා. මේ අපවාදයන්ට උත්තර වෙනවා. ඒකට බය වෙන්නේ මේක පිළිගන්නවා කියන්නේ. පිළිගන්න හැටි අපිට විද්‍යාදිස්තික මේක පිළිගන්න හේතුවක් කියලා කියන්නේ. සම්මාදිස්තික පිළිගන්න එක ප්‍රශ්නයක් නෙමෙයි යානාත්ති පිළිගන්න එක ප්‍රශ්නයක් නෙමෙයි. නමුත් විද්‍යාදිස්තිකව පහර ගන්න බෑ කියන එක නෙවෙයි. ඒලක් තාම හතර බහදී. ආර්යයන්ගේ ආර්යත්වාංගවාදී දෙන්නෝ. අනාරියව ගමන් කරන්නා වූ දෙවි පරිතෝ පුණ්‍යවාදී සඵල ගමනට හේතු වෙනා වූ ආර්යත්වාංග වාග්යය තියෙනවා කියන්නේ. දුකට හේතු වෙන මිත්‍යා මාර්ගයක් කියලා කියලා තියෙනවා. මෙන්න මේ නාගතුන හොරේට පැහැදිලිව විතරලා තියෙනවා ආර්යයන්ගේ ආර්යත්‍රායක මාර්ගය මොකද්ද කියන්නේ. ඒ ආර්යයන්ගේ ආර්යත්‍රායක මාර්ගය සම්මා විද්‍යාවකින් සම්මා වායාමයකින් සම්මා සතියකින් තමයි ධර්ම කොටේ යන ආකාරයක් තියෙන්නේ. බෑන පිටසක්ම තව කඩයක් ඔබ නේද කොටේ ලා තියෙන්නේ. කොටුන්නේ. ඔව්. අතන හරක් වෙන්නේ අංග 16 අංගකට හරක් වෙන එක. සම්මා සම්මා ආජීවයේ කියනකම් වෙන පුරා. එතෙන් තියලා ඒකේ සම්මා දිට්ඨි සම්මා වායාම සම්මා සති තමයි ඉතින් කියන්නේ කිව්වේ. බලේ කියන්නේ. සම්මා සමාධියට අමුතු කරන් දෙයක් නැහැ. ඒක බහල වෙනවා. ඒක පිළිපැදියේ මාර්ගයේ තියෙන එතෙන් එනකම්. සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන මෙන්න මේ ටික සම්මා ඒකින් විතර පූර්ණ වූ ගත වෙලා තියෙනවා සම්මා දිට්ඨිය සම්මා වායාම සම්මා සති කියන කාරණා තුනත් එක්ක ලැබෙනවා මේ මාර්ගය පූර්ණ කරනවා ඒ පූර්ණ කිරීමේ ප්‍රතිඵලයක් ඇති සම්මා සමාධිය ලැබෙනවා අත පූර්ණ කරගම් පුළේ 10 සම්මා ඥාන සම්මා විමුක්ති පූර්ණ වෙනහම අරහ. හරියට නෑ. ඒ කියන කාරණේට හොඳට පැහැදිලි විග්‍රහයක් කළා. දැන් අපි අර විග්‍රහ කරන සම්මා දිට්ඨිය, සම්මා සංකප්පේ හොඳට පැහැදිලිව බුද්ධ දේශනාවෙන් උපකරණ කරලා තමයි හම්බුනේ. සම්මා දිට්ඨිය සම්මා දිට්ඨිය වශයෙන් දකින්න ඕනේ. සම්මා දිට්ඨිය සම්මා දිට්ඨිය හැටියට දකින්න ඕන. මිත්‍යා දිට්ඨිය මිත්‍යා දිට්ඨිය හැටියට දකින්න ඕන. සම්මා දිට්ඨිය දෙආකාරයි. ලෞකික වූ සම්මා දිට්ඨිය ලෝකෝත්තර වූ සම්මා දිට්ඨිය වශයෙන් දෙආකාරයි. මෙන්න රේඩිය විග්‍රහ කරලා දෙන්න. යම් කිසි දතවස්තුක සම්මා දිට්ඨිය කියලා ලෝක සම්මතියක් තියෙනවා. භූමියේ විභාග තියෙනවා. පූජාවේ විභාග තියෙනවා. ඒ වගේම බෞද්ධ කල කියන නව පිළිබඳව ක්‍රියා පිළිබඳව මනවත් මහාන බවණන් පිළිබඳව ඒ ආදී වශයෙන් තොලවි දසවස්තුක සම්මා සම්මා දිට්ඨිය. දසවස්තුක සම්මා දිට්ඨිය පිළිගන්නේ නැතුව මිත්‍යා දිට්ඨිය කියන්නේ. දසවස්තුක ධම්මාදිට්ඨිය පිළිගැනීම ලෞකික සම්මාදිට්ඨිය හැටියට පෙන්වනවා. දසවස්තුක සම්මාදිට්ඨිය පිළිගැනීම හොඳ කියලා මේ තියෙනවා. ඒත් අයිතයි.